කරමිතල දෙදරදි කම්පාටලෝ දාදු තල්ලන ගිනි ගතික හරෙද කෝසාදු හංගන්න කල් මරණ මංචකේ රන්දාපු සම්බාර බෝධි මුල සින්දාගල බුදු සාදු ආයුග දරනින්න රාපද කෙලෙසි තවා වන්නේ කෙලෙසි මරාවන්නේ දිවසි නිවිසි අමොර කඩු ලෙවසි වසිවි මැසි විලි ගොත පත හුර කන්න වරිසනකි අතර මැදින් ගල්ලපන් කානු යටි මස් කෑලි අක්සරගේ පලඳිවි මන්ත්‍ර පිටු වරදාවි නන්ද හිති නැගිටිවි පිම්බර මුතුන් ඉඳවාවි නිතනපති අගති දීර පුතු මරවි දරවි හිඟන පද්ද අන්දර කඩ යට ගති දිරවි සිරිදම්ම උමන්දාවි කරමි දවී හිනවී කලු සිකුරාදර පහු ඇමති ඉස්සාන ශික්ෂාවට ඉස්සාවදවම්මති රවන වැඩි පරදුක්කද ගත ඉරවන විපරණ සංගරාජ වරම් දෙන්න බාරහාර කර වාර දෙන්න නාර ප්‍රතිකාව මාව බාර කර තව පාට පාට රටදාන එපා මට ආර්ග සභාගතිය වාරණ කල්ලා කල්ලා මැර පාරණ බල දරති මාරණුන්ගේ කතා ඔල පුත්ත ගුද්ද පලම් පන කෙන්දා අතිල්ලිය කොල්ලො හත්තිබ මට මර බන්ද සේකර මට වැහිලා සිද්ධියට ටයර පයරගී බත්ති මිස්වියද වන්දි හිස්වියද රංජි විස්මිතය රැස්වි පිබිදෙද්දි මිස්වි විසි කියද හසම සම පවස නසම පව ගැවස අසම තව රතට රසමති පසසර අතර මග සසර බශම ගස පෙරට විසැර මම දකින කසල හිස ගසය දැත්තකට පත්තර අත්තට වද උට අත්තමට ගත්තගත දම්මචක යද්ද තව මත්තකම රම්මකද හොය පල්ලේ ඇති අටම නැද්ද බට ලන්දකට නීතිෂ්ට දෙමගෙනක අබද තම තම මත්තෙන් උදානයක වර නැනෙද හති ගැටිති රිදිරිදි වේදනාව කරටි පිරීතිරි මැසිවිලි ප්‍රහෙලිකාව කිරිදි දැරිකිලි කිලිලිය චෝදනාව ඇසිදි විලි රිසිමි දසසිලි භාවනාව වරකි නැති හිරුණි කිරි කැපි මාස ගාන පරපින් පසු මරණින් හරි අරණින් නවත් වලඳින් ගිහි අතුරෙන් ගන්නතින් පණ්ඩිත නාමත් පින්බා සිංහල බසින් මනින්දා හින්දර හිතින් අතින් දකින්ද රටින් බතින්ද වැඳ මැතින් පදින්දාවම් පෙළ රටින් රකින් අපින්දිය මතින් ඉම් බයසර මිතා දෙවන හිතා කරන අටි සකරාජ පීර පීර සිරදිය නොහැකිය නිරබිය දිනසිය ගිය තැනතිර කරවිය පීඩනිය විර නිර බිර බිය කේදනිය කිය පිය පීකරින රින හින ගන්නාට පිර කරදිය නිලමිරි කිය කිරිදරු ගිලිහිය වෙඩිතිය සිර තීරන් දැඩි විය තර විය විල් බිය පිලිසීමිය ගෙසිය වික්‍රමසිය කැලිසිය ඉතිරි සේරම කත්විය මන්ද කදර ගැබරද රිදන ගුජ හඩවන පිසන් ගස සදර ෝක නික්ම නැත බ්ලෝකන් පිබත් විතර බදම කරන දක්කන හිස ලිස්සන කඩ විද පෙරු විතර වාක්‍ර විත්තුන ස්පාන් ජය